තමන්ගේ සනසීම ගතයි කියලා එක බැඳීමක් නෙවෙයි ජනපරවේගයක් නෙවෙයි ඒ තමන්ගේ පෞද්ගලික තීන්දුව ඒ නිසා බැඳීමකින් තොරව ශ්‍රීලංකාවේ පක්ෂයත් බැඳීමකින් තොරව සජනතාවට සම්දානයක් තිබුණාට වඩා ශක්තිමත් වෙලා උද්‍යෝගයකින් දැන් අපි වැඩ කරපුවා අපි ඉදිරි සතිය දෙක තුලදී බලාපොරොත්තු වෙනවා ඉතාම ශක්තිමත් ආකාරයෙන් අපේ ප්‍රචාරක වැඩසටහන් වගේම මාධ්‍ය භාවික වගේම විද්‍යාවස්ථාන වල සහභාගී වීම ඒක තැනකින් අපි කළමනාකරණය කරමින් කටයුතු වලට සම්බන්ධ වීම සහ ඒවා මෙහෙයවීම